දොළොස්වැනි පරිච්ඡේදය සංඝ සමාජය ව්‍යාප්ත වෙයි. හිරු නැගෙන්නට පැය දෙකකට පෙර ආතුව රහතුන් වහන්සේලා එක්රැස් වන්නේ අලුයම සාකච්ඡාවටයි. ඔව්හු උදා වන්දනා පිරිත් සජ්ජායනා බුද්ධ පූජා ආදී පවත්වා භාවනානුයෝගීව සිට අනතුරුව උදේ දාණය වළඳති. ඉන්පසුව උදෑසන සාකච්ඡාවද සූත්‍ර දේශනාද ප්‍රශ්නවලට පිළිතුරු දීම්ද වෙනත් කමිටුද කටයුතු කරති. මහා කස්සප හිමි වේදිකා මස්තකයට නැග යමේරුකාව හඬවා උදෑසන සාකච්ඡාව ආරම්භයි. යමේරුකාවේ හඬ රැස්වීම් ශාලාව පුරා දෝන්කාර දෙයි. එහි ගැඹුරු හඬ එයින් ඔබ්බට අවට නින්නේද දෝන්කාරදේ පැමිණ සිටින සියලු දෙනා තුන් සරණේ පිහිටවා බුද්ධ වන්දනා ධම්ම වන්දනා සංඝ වන්දනා පවත්වා අනතුරුව ඔව් සබ්බාසව සූත්‍රයේ කොටසක් සජ්ජායනය කරයි. එය දඹදිව පුරාම ඇති විහාරයන්හි භික්‍ෂූන් වහන්සේලාගේ උදෑසන පිළිවෙතේ කොටසකි. එයින් සිහිපත් කරන්නේ භික්‍ෂූන් වහන්සේලා තුළ තිබිය යුතු අල්පේච්ඡතාවයයි. ජීවත්වීමට අත්‍යවශ්‍ය ඉතාසුළු පුද්ගලික අවශ්‍යතාවයන් ගැනයි. ඔවුන් එය සජ්ජායනය කරන්නේ දෙනෙත් පියාගෙනය. බුදුහිමියන්ගේ උතුම් වදන් මෙසේ සජ්ජායනා කෙරෙද්දී එහි බලගතු චලනයන් අවට සැතපුම් ගණන් දුරට දැනේ. භික්ෂු නම මේ සිවුර හුදෙක් ශීත වලකා ගැනීම පිණිසයි. උෂ්ණ වලකා ගැනීම පිණිසයි. මැසි මදුරු, අවුසුලන්, සතා සර්ප පීඩා වලකා ගැනීම පිණිසයි. ලැජ්ජාතෙන් වසා ගැනීම පිණිසයි. කියා නුවණින් සලකා බලා සිවුර පරිභෝජනය කරයි. මේ ආහාර හුදෙක් කෙලිසෙල්ලමට නොවේ. බලයෙන් මත්වීමට නොවේ. ලස්සන පෙනුමකටද නොවේ. පෙනුමට සෝබනයට නොවේ. මේ ශරීරයේ පැවැත්ම පිණිසයි. යැපීම පිණිසයි. වෙහෙස පීඩා දුරු කිරීම පිණිසයි. බඹසරට පිහිට පිණිසයි. ඇති බඩගිනි වේදනා නැති කිරීම පිණිසයි. අලුත් වේදනා ඇති නොවීමටයි මාගේ දිවි රැකගැනීමටත් නිවැරදි ජීවිතයට පහසු වනු පිණිසයයි කියා නුවණින් සලකා බලා ආහාර පරිභෝජනය කරයි මේ සෙනසුන ශීත වලකා ගැනීම පිණිසයි උෂ්ණ වලකා ගැනීම පිණිසයි මැසි මඳුරු අව සුලන් සතා සර්පයාගෙන් බේරීම පිණිසයි හුදෙක් කාලගුණික හිරිහැර වලකා ගැනීම පිණිසයි විවේකයේහි යෙදීම පිණිසයි කියා නුවණින් සලකා බලාම සෙනසුන පරිභෝජනය කරයි මේ ගිලන්පස බෙහෙත් උපකරණ හුදෙක් නොයෙක් ලෙඩ දුක් වලින් හටගත් වේදනා දුරු කිරීම පිණිසයි නිදුක් බවට පැමිණීම පිණිසමයි කියා නුවණින් සලකා ගිලන්පස බෙහෙත් උපකරණ පරිභෝජනය කරයි. මහණෙනි යමක් පරිභෝජනය නොකරන්නාට කෙලෙස් දැවිලි ඇති නොවෙනවා නම් මේ අයුරින් පරිභෝජනය කරන ඔහුට ඒ කෙලෙස් දැවිලි ඇති නොවේ. පටිසේවණයෙන් පහකල ආශ්‍රව මේයයි කියනු ලැබේ. මහා කස්සප හිමි සූත්‍රය අවසානයේ මෙසේ මෙනෙහි කරයි. චීවරය දාණය විවේක ස්ථානය හා ඖෂධ ආදිය සියල්ලම සංකාරයෝය මේවා උපයෝගී කරගන්නා පුද්ගලයාද සදාකාලික සත්වයෙක් නොවන්නේය සදාකාලික ජීවිතයක් නොවන්නේය එහි ආත්මයක් හෝ පුද්ගලයෙක් නොවේ සංස්කාරයෝම පමණි සජ්ජායනාවෙන් පසු භික්ෂූහු භාවනාව ආරම්භති. පසුව මහා කස්සප හිමි යලි යමීරුකාව නාද කරයි. රහතුන් වහන්සේලා නැගිට වන දහන කෙලවර විවර බිම් පෙතට එළඹ විසල් නුගගසක මුල සෙවණේ හිඳ හේල් දාණය වළඳති. ආනන්ද හිමියනුත් සෝපාක හිමියනුත් එක්ව ඇවිද යන අතරේ බක්කුල හා පුන්න හිමිවරු ඔවුන්ට ලන් වෙති. උදේ දාණයෙන් පසු අපි ඉක්මනින්ම එකතු වී නැවැත්වූ තැන් සිට කතා කරමු. මට දැනගන්නට ලැබුණේ දැනට දේශනා කළ යුතු සූත්‍ර ආදිය වර්ග කිරීමට සංවිධානාත්මකව කමිටුවක් රැස්වෙන බවයි. අපට මහා සභා රැස්වීමට පෙර පැය දෙකක් පමණ තිබෙනවා. යැයි බක්කොළ හිමි පවසයි. ඊටාම හොඳයි. ආනන්ද හිමි පිළිතුරු දෙයි. සෝපාක අනුරුද්ධ හිමි, බද්දිය හිමි, උපාලි හිමි හා මහා කච්චායන හිමියන්ට ඔබ දැනුම් නොදෙන්නේ ඇයි? අපේ අලුත් සැලසුම් ඔවුන්ට දන්වන්න අමතක කරන්නට එපා. ඒ බව අනුකාරක සමාජිකයන්ට පවසන්න සෝපාක හිමි නික්මයයි. අද රැස්වීම අරබන්නට අජාත සත්තු රජතුමා තම ප්‍රධාන අමාත්‍යවරයා එවා තිබේ. හෙතෙම කෑම පිසින අරක්කැමියාට හා දන් පිළිගන්වන සේවකයන්ට අන දෙමින් යහුසුළු වෙයි. කිරිබද්ද වෙනත් රස බොජුන්ද ප්‍රනීත දෙයද අන්තිමේදී පිළියෙලවි රහතුන් වහන්සේලාට පිළිගැන්වෙයි. අනුකාරක කමිටුව උදේ දාණයෙන් පසු නුග ගස් සෙවණේම රැස්වීම පැවැත්වීමට තීරණය කරති. උදේ දාණය අවසන් වී සමාජිකයන් රැස් වූ පසු මහා කස්සප හිමි සභාව අමතයි. ආනන්ද හිමියනි අපේ බරණැස යසගේ තොරතුරු අසන්නට කැමැතියි. යස නියම ඉසුරුමතෙක් ඉන්ද්‍රියන් පිනවීමට ලොල්ලූවේ. ඊටාම ධනවත් ඔහුට ඍතු තුනට වෙන්නු මාලිගා තුනක් තිබුණා. හරියටම සිද්ධාර්ථ කුමාරයන්ට වාගේ ඔහුට සේවයට හා සංගීතයට සිටියේ ස්ත්‍රී පිරිවරක්ම පමණයි. ඔහු ඉඳුරන් පිනවීමට ඉතාම ලොල් කෙනෙක්. වස්සානයේ 4 මාසයේ ඔහුත් ඔහුගේ ගායිකා නාටිකා කණ්ඩායමත් මාලිගයේ උඩුමහලට වී විනෝද වුණා. කිසි විටක පහත මාලයටවත් ආවේ නැහැ. කොතරම් ඉඳුරන් පිනවුවත් ඔහුගේ වදන් මෘදුයි. ක්‍රියාවන් හා සිතිවිලි සෞම්‍යයි. විශාල ධනස්කන්ධයක් වගේම මිතුරන් හා අනුගාමිකයන් විශාල සංඛ්‍යාවක්ද යසට සිටියා. යැයි ආනන්ද හිමි පවසයි. දිනක් ඉඳුරන් සම්පූර්ණයෙන්ම සැනස වූ යස උත්සවයක් මැදයේම නින්දට වැටුණා. ඔහු නිදි බව දැක ඔහුගේ පරිවාර කතුන්ද නිදන්නට තීරණය කළා. පසුව යස අවදිව අවට නිදන හැම දිනාම දුටුවා. සුන්දර නාටිකාංගනාවන්, ගායිකාවන්, වාදිකාවන්ගේ කෙස් රළ අවුල් වෙලා මුවගින් කෙල වැగిරෙනවා. ඇතමුන් සිහිනෙන් දොඩවනවා. යසට මේ තැන පිනුනේ හරියට අමු සොහොනක් වගේ. හැම තැනම මල සිරුරු විසිරිලා වාගේ මේ මොහොතේ ඔහුට මේ හැම දෙයකම නිස්සාරත්වය පෙනුණා. තමා ජීවත් වූ විලාසය ගැන ඔහු කලකිරුණා. පුන්නහිමි යමක් එක් කරයි. ළමා කාලයේ යොදාගත් හැටි ගැන ඇත්තෙන්ම ඔහු බිය වුණා. මං අනතුරේ මං සැබවින්ම පීඩාවටපත් වෙලා කියා තමාටම කියාගත්තා. පසුව ඔහු මට හෙළි කළා තමා රන් මිරි වැඩි සඟලක් දෙපා ලාගෙන නිහඬවම මාලිගයෙන් පිට වෙලා බුදු හිමියන් වැඩ සිටිය මිගදායට ගියා කියා. ඔහු කීවේ යම්කිසි අසාමාන්‍ය බලවේගයක් තමාව හදිසි කළා කියාය. ඇවිදින අතරේ ඔහු කිසිවෙකු දුටුවේත් නැහැ. කිසිවෙක් ඔහුව නවත්තන්නට තැත් කළේත් නැහැ. එසේමයි ආනන්ද හිමි පවසයි. ඔහු එළඹෙත්ම හිමියන් ඔහු අමතා යස මෙහි අනතුරක් නැහැ. මෙහි විපතක් නැහැ. මා වෙත එන්න මම ඔබට දහම් දේශනා කරන්නම් කියා පැවසුවා. නිසකවම බුදුහිමියන් ඔහු එන වගේ බලාපොරොත්තුෙන් ඉන්නට ඇති නමින් අමතා කතා කළා නොවෑ සෝපාක හිමි පවසයි. ආනන්ද හිමි කතාවේ ඉදිරිය මෙසේ පවසයි. බොහෝ විට කෙනෙක් එන බව බුදු හිමියන් කල් තබාම දන්නවා. ඇතැම් විට උන්වහන්සේ අපට කියා තිබෙනවා මෙසේ කෙනෙක් එනවා කියා. මං හැම විටම පුදුම වුණා. ඊළඟට මම මේ අනපේක්ෂිත අවස්ථාවලට අපේක්ෂාවෙන් හැඩගැසුණා. යස බුදු වදනින් ඊටාම ප්‍රීති වුණා. මේ කාරුණික පිළිගැනීමෙන් ප්‍රීති වුණා. ඔහු තම රන් මිරිවැඩි සඟල ගලවා ගෞරවයෙන් බුදු හිමියන්ට වැඳා. බුදුන් වහන්සේ මුලින් ඔහුට ඉගැන්වුවා ඉඳුරන් පිනවීමෙන් ආශාවෙන් උපදින හිස්බව අකුසල හා අසතුට ගැන කියා දුන්නා. ඊළඟට අභිනිෂ්ක්‍රමණයේ ඇති වැදගත්කම යසගේ මනස නම්‍යශීලී බවත් විවර බවත් ප්‍රීතිමත් බවත් සංසුන් බවත් චතුරාර්ය සත්‍ය අසා අවබෝධ කරගත හැකි බවත් බුදුන් වහන්සේ දුටු විට උන්වහන්සේ යසට ධර්මය පහදා දුන්නා යස එය හොඳින් තේරුම් ගත්තා නිර්මල දසුණක් ඇතිවෙන හැමදේම නැති වෙන බව ඔහු වටහා ගත්තා. මේ මොහොතේ යස සෝවාන් වුණා. ඒ උතුම් తත්වයේ සතුට අත්විඳා. අවසර ඇතනම් මං තව යමක් පවසන්නම්. අනුරුද්ධ හිමි ඉල්ලා සිටී. ආනන්ද හිමිගේ අනුමැතියෙන් ඔහුගේ ඥාති සොහොයුරා කතා කරයි. යසගේ මව සුජාතා උදයේම නැගිට යසගේ මාලිගයට ගියා. අනුරුද්ධ හිමියනි, සමාවෙන්න. මේ බුදු හිමියන් නිවන සාක්ෂාත් කරගත්ත දා උන්වහන්සේට කිරිපිඩු පිළිගැන්වූ සුජාතාවමද සෝපාක හිමි විමසයි. නැහැ සෝපාක ඒ සුජාතාව නොවේ. ඔබ ඉදිරියේ එවැනි ව්‍යාකූලතාවන් වැළකීමට එවන් පැනයක් නැගීම ගැන සතුටුයි. යසගේ මව සුජාතා මාලිගයේ තම පුතාව සෙව්වා. සොයාගත නොහැකි වුණාම තම සැමියාට දැන්නුවා. යසගේ පියා ඒ මොහොතේම අසුන් පිටින් තම මුරකරුවන් යැව්වා පුතාව සොයන්නට. ඔහු ඉසිපතනය දෙසට යන මග වූ පාසටහන් තම පුතුගේ රන් මිරිවැඩි සඟලෙන් තැබූ ඒවා බව හඳුනාගත්තා. ඒ අනුව ඔහු මිගදායට එනු බුදුන් වහන්සේ දුටුවා. උන්වහන්සේ තමා අසල හිඳ සිටි යසට කීවා ඔබේ පියාණන් එනවා කියා. යස පිළිතුරු දුන්නා ඔබ වහන්සේ මගේ පියාණන්ට කතා කරන අතරේ මම ඈතට ගොස් ඉන්නම් කියා. යස ඒ මොහොතේම ඈතට ගොස් ගසක් පිටුපස සැඟවුණා. මද වේලාවකින් ඔහුගේ පියා සේනානිකම බුදුන් වහන්සේ වැඩ හිඳ සිටි තැනට ආවා. ගෘහපතිය අසුන් ගන්න යැයි බුදු හිමියන් පැවසුවා. සේනානිගම බුදු හිමියන් වැඳ අසුන් ගත්තා. මා පුතු යස දුටුවාද? තැවුලටපත් පියා විමසුවා. ඔහු මේ අසලයි. බුදු හිමියන් පිළිතුරු දුන්නා. තම පුතා අසලක සිටින බව ඇසීම පියාට සතුටක් ඇති වුණා. මේ නිසා ඔහුගේ මනස සංසුන් වුණා. බුදුන් වහන්සේ මේ කෝටිපති ධනවතාට ධර්මය දේශනා කරන්නට මේ අවස්ථාව යොදාගත්තා. අවසානයේ සේන සෝවාන් වුණා. විශිෂ්ටයි විශිෂ්ටයි උතුමාණනි යැයි ඔහු කීවා. මෙය හරියට යට අතට හරවා තිබූ දෙයක් යලි උඩ අතට හැරෙව්වා වාගේ සංගවා තැබූ දෙයක් විවෘත කළා වාගේ පාරේ ඉදිරියට යාගත නොහැකිව අතරමං වූවෙකුට මඟ පෙන්නුවා වාගේ දෙනෙත් ඇති අයෙකුට අඳුරේ සිටියදී පහනක් දැල්ලුවා වාගේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් මා ලද ආලෝකය නිසා මා අදපටන් ජීවිතාන්තය දක්වා ඔබ වහන්සේගේ ගෝලයෙකු වෙනවා. මම බුදුන්, දහම්, සඟුන් සරණ යනවා. අනුරුද්ධ හිමි කතාවේ මේ කොටස අවසන් කරන්නේ සියුම් සිනාවකිනි. ඉතින් යසගේ පියා සේනානිගම තුන්සරණ ගිය මුල්ම උපාසකයා බවට පත් වුණා. මහා කච්චායන හිමිද සියුම්ව සිනාසෙයි. මේ අවස්ථාවේ බුදුහිමියන් යසට කතා කළ බැවින් යස සැඟවී සිටි ගසේ මුවාවෙන් මෙපිටට ඇවිත් තම පියාට ගෞරවෙන් ආචාර කළා. සේනානිගම පුතු දෙකීමෙන් ඊටාම සතුටටපත් වෙලා කීවා මා පුතුනි ඔබේ මෑණියන් ඔබ ගැන තැවිල්ලෙන් හැඬු කඳුලින් මට බය ඈ මේ තත්වෙන්ම අසනීප වේවිය කියායි. බුදුන් වහන්සේ සේනානිගමට පැහැදිලි කළා ඔබගේ පුතු දැන් බන්ධන 10න් තුනකින් මිදී නිදහස්ව ඇති බව යස ගිහි ජීවිතයෙන් නික්ම යාමට සුදුසුයයි පියා සිතන්නේදයි බුදුහිමි සේනානිගමගෙන් විමසුවා සතුටු වූ පියාණන් එසේමයයි එකඟව පසුදින දාණයට බුදුන් වහන්සේට සිය නිවසට ආරාධනා කළා. යස මහාන වීමට අවසර ලැබ පියා සතුටින් බලා සිටියදීම පැවිදිව ඒන් පසු සැනකින්ම රහත් ඵල ලැබුවා. දැන් සංඝ සමාජයේ රහතුන් වහන්සේලා හත් නමයි. පසුවදා ඔවුන් දානය සඳහා සේනානිගමගේ නිවසට වැඩියා. යසගේ මවත් ඔහුගේ ගිහි කල බිරිඳත් සැනසුනේ ඔහු කරදරයක් නැතිව යහතින් සිටීම ගැනයි අනුරුද්ධ හිමි පවසයි. දානෙන් පසු බුදුන් වහන්සේ මේ කාන්තාවන් දෙදෙනාට දානය, සීලය හා වෙනත් උතුම් ගුණාංග ගැන දේශනා කළා. පසුව චතුරාර්ය සත්‍යය දේශනා කළා. යසගේ මවත් පෙර බිරිඳත් ඉක්මනින්ම සියල්ල වටහාගෙන සෝවාන් ඵල ලැබුවා. බුදුන් දහම් සංඝ සරණ ගියා. තුන් සරණ ගිය මුල්ම උපාසිකාවන් ඌවේ මේ දෙදෙනායි. පුන්නහිමි පවසයි. යසගේ අබිනික්මන ගැන පුවත ඉක්මනින්ම පැතිර ගියා. වැඩි කල නොයා යසගේ මිතුරන් වන විමල සුබාහු පුන්නජි සහ ගවම්පතිට යස හිස මුඩු කර සිවුරු හැඳ භික්ෂුවක් වූ බවට ආරංචි සැලවුණා. ඒ හැමදෙනාම කෝටිපති වෙළඳුන්ගේ පුතුන්. ඒ හැමදෙනාම එකිනෙකා හා කතා කරද්දී තීරණය කළේ බුදු හිමියන්ගේ ඉගැන්වීම් අසාමාන්‍ය නොවේ නම් අගනා නොවේ නම් යස එසේ භික්ෂුවක් නොවන බවයි. මේ නිසා ඒ අය යස භික්‍ෂුව සොයාගියා. යස තෙරණුවෝ තම මිතුරන්ව බුදුහිමියන් වෙතට කැටුව ගොස් ඒ අයටත් ධර්මය දේශනා කරන්න යැයි ඉල්ලා සිටියා. ආනන්ද හිමි කියාගෙන යයි. මුල් ඉගැන්වීම් වලින් පසු බුදුහිමියන් චතුරාර්ය සත්‍යය දේශනා කළා. එසැනින්ම මේ ධනවත් තරුණයින් සතර දෙනා පලිංගුසේ පැහැදිලි ආකාරයට ධර්මය තේරුම් ගත්තා. සෝවාන් වුණා. ඔවුන් බුදු හිමියන්ගෙන් අවසරගෙන මහණ වුණා. ඉක්මනින්ම ඔවුන් රහත් ඵල ලැබුවා. මේ වන විට බුදු හිමියන්ගේ සංඝ සමාජයේ රාතුන් වහන්සේලා 11 නමක් සිටියා. ආනන්ද හිමි අවසන් කරයි. ටික කාලයකට පසු යස හිමියන් ඇසුරු කළ තවත් ධනවත් ආර්ය පවුල්වල තරුණයින් 50 දෙනෙක් ඒ හැම දිනාම තම පැරණි මිතුරා දකින්නට විත් ඔවුන්ගේ ඉල්ලීමෙන්ම බුදු හිමියන් බැහැ දැක්කා. මේ හැම දිනාම බුද්ධ දේශනාවෙන් සෝවාන් වූවා. ඔවුන්ද පැවිදි බව ලැබුවා. ඔවුන්ද රහත් ඵලය ලැබුව විට දැන් ශාසනයේ රහතුන් හැට එක් නමක් වුණා. බක්කුලහිමි පවසයි. මුල්ම රහතුන් වහන්සේලා දියමන්තිසේ ගුණාංග ඇති ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් ආකාරය විශ්මිතයි. හරියටම කපපුලුන් ගොඩකට ගිනි පුපුරක් දැමුවා සේය. බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික ගිනි දළුව ඔවුන්ගේ වැඩුණු මනස් වෙලාගත්තා. මහා කච්චායන හිමි පවසයි. සම්මා සම්බුදුවරයන් වහන්සේ ලොව පහළවීම නිසකවම සියලු සත්තුන්ටම ආශිර්වාදයක්. එය සියලු සතුන්ට ආධ්‍යාත්මික පාරිශුද්ධතාවයේ මුදුනටම එළඹීමට මෙතෙක් නොලද මහඟු අවස්ථාවක්. මේ දහම් සිලුවේ පැතිර යාම නිමක් නැති අනාගත පරම්පරාවන්ටත් මේ විමුක්තියම ලබා දීමට නොනිමි දැල් වේවායයි මාගේ ප්‍රාර්ථනාවයි මහා කස්සප හිමි පවසයි මිනිස් සතුන් සහ මුලින්ම ලෞකික ආශාවන්ට හා ඉඳුරන් පිනවීමට අවනතව සිටියොත් ඔවුන්ට මරණයේ හා උපතේ සංසාර චක්‍රයෙන් මිදී යන්නට බැරිව දිගින් දිගටම දුක්ම විඳීවි. සංසාර චක්‍රයේ නිමාවට හා සතුටට නිරෝගීතාවයට හා සාර්ථක දෙවියට බුදුරදුන්ගේ ධර්මය ඊතා හොඳ ඔසුවා යැයි පොන්නහිමි පවසයි. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය වටහා ගැනීමට හැකි මිනිසුන් සිටින බව උන් වහන්සේ දුටුවා. බුද්ධිමත් මිනිසුන් 60 දෙනෙකුගේ ජීවිත වෙනස් වූ ආකාරය උන්වහන්සේ දුටුවා. දහම් දැනුමෙන් ඔවුන්ගේ ජීවිත පරිවර්තනය වුණා. මමය මාගේය යන බැඳීම අවසන් වුණා. සදහටම පුද්ගලික හැඳුනුම නම් මලපුඩුවෙන් ඔවුන් නිදහස් උනේ බුදුවදනින් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට කර්මය නිර්මාණය කිරීම අවසන් කර සම්පූර්ණ සතුටින් ප්‍රමෝදයෙන් යුතුව ජීවිතය ගෙවන්නට හැකි වුණා. මේ නිසා බුදුන් වහන්සේ අදහස් කළා මේ දැනුම අවශ්‍ය අයට තේරුම් කර දීමට භික්ෂුන් වහන්සේලා හැම දිශාවකටම යවන්නට. ඒ තමා අපේ මුල්ම දහම් දූත මෙහෙවර ආනන්ද හිමි පවසයි. ආනන්ද හිමියනි බුදු හිමියන් රහතුන් වහන්සේලා 69 දඹදිව සතර දිශාවට යවන්නට පෙර ඔවුන්ට පැවසූ දෙය දේශනා කරන්න යැයි මහා කස්සප හිමි ඉල්ලා සිටී. එහිමයි හිමියනි ඉසිපතනයේදී මුල්ම වස්සානයෙන් පසු බුදු හිමියන් භික්ෂූන් අමතා මෙසේ කීවා මහණෙනි බොහෝ දිනාගේ හිත සුව පිණිස දෙවියන් සහිත මනුෂ්‍ය වර්ගයාගේම යහපත හා සුබ සාධනය පිණිස නිර්මල වූත් පරිපූර්ණ වූත් ශුද්ධ වූත් උතුම් ධර්මය දේශනා කරන්න දෙදෙනෙක් එක් මගක නොයන්න මහණෙනි මුල මැද අග සුන්දර වූ ධර්මය දේශනා කරන්න දෑසෙහි බැඳුන කෙලෙස් දූලි පටලයෙන් ධර්මය නොවසනා පිරිහෙන සත්වයෝ වෙසිතී ඒ හැරෙන්නට ධර්මය වටහාගෙන සමෘද්ධිමත් වෙන සත්වයෝද වෙසිතී මමද ධර්මය දේශනා කරන්නට තනිවම උරුවේලායෙහි සේනානෙනම් ග්‍රාමයට යන්නෙමි. මෙසේ රහතුන් වහන්සේලා සැටනමම බුදුහිමියන්ගේ උපදෙස් අනුව ධර්මය දේශනා කරන්නට වෙන්වෙන්ව පිටත්ව ගියා. මහා කස්සප හිමි පවසයි. මම හිතන්නේ දස ධම්ම සූත්‍රයත් මේ වේලාවේම විස්තර කළොත් හොඳයි කියා. ආනන්ද හිමියනි කරුණාකර දස ධම්ම සූත්‍රය අප වෙනුවෙන් පැහැදිලි කරන්න. යහපති කී ආනන්ද හිමි දේශනාව ආරම්භයි. පැවිද්දන් හැම විටම මෙනෙහි කළ යුතු කාරණා 10ක් වෙයි. ඒ මොනවාද? වෙනස් ජීවන රටාවකට මම දැන් වෙනස් වී ඇත්තෙමි. තවදුරටත් මම ගිහියෙකු නොවෙමි. මම අන් අයට සේවය කිරීම උදෙසා කැප වී සිටිය යුත්තේමි. මම දැන් වෙනස් ආකාරයකට හැසිරිය යුත්තේමි. මා කළ කුසල කර්මයන් ගැන මනස නිරතුරුව මට සිහිපත් කරයි. මගේ ගතිගුණ පිළිබඳව අනෙක් භික්ෂූන් වහන්සේලා තුල දැනුමක් තිබෙනවා නේද? ඒ අය ඒ ගුණ සෙවිල්ලෙන් සිටීවි. අවවාද අනුශාසනා කරන්නේද? මාහා හිතවත් වූ මාහා බැඳී සිටි සැමගෙන් සමුගැනීම සිදුවේවි. මම කර්මයෙන් නිම වී ඇත්තෙමි. කර්මය මට උරුමයි. කර්මය මගේ ඇතිවීමයි. කර්මය මගේ ඥාතීන් වෙයි. කර්මය මගේ සරණයි. මා කරන යම් කර්මයක් වෙයිද හොඳ වේවා නොහොඳ වේවා මම එහි උරුමකාරයා වන්නෙමි. මම මගේ දවස හා රාත්‍රිය ගත කරන්නේ කෙසේද? මම හුදකලාව ප්‍රිය කරන්නෙම්ද? මගේ සහෝදර භික්ෂුන් වහන්සේලා මගෙන් ප්‍රශ්න කරන විට මා ලැජ්ජාවටපත් නොවන ආකාරයට ඒ උතුම් ආර්ය වූ දන්නා වූ මානුෂික වූ දැනුම මා ලබා තිබේද? භික්ෂුවක নিরතුරුව මෙනෙහි කළ යුතු කාරණා 10 මේවායි. තථාගතයන් වහන්සේ මෙසේ පැවසුවා. භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ මේ වදන් අගය කළහ. ආනන්ද හිමිට ස්තුති කළ මහා කස්සප හිමි මෙසේ පවසයි. මා දැන් කැමති ධම්මපදයෙන් භික්ෂූන් වහන්සේලාට දෛනික අවවාද වශයෙන් බුදුරදුන් දේශනා කළ මා කැමැතිම ගාතාවන් දේශනා කරන්න. මේ නැනවත් වදන් වලින් මා নিরතුරුව නවක භික්ෂූන් වහන්සේලාට අවවාද දී තිබෙනවා. මමත් දශක ගණනාවක් මේ ગાථා මටම කියා ගන්නවා. සියලු අකුසලයන් නොකිරීමද සියලු ලෞකික ලෝකෝත්තර කුසල කර්මයන්ගේ ඉපදවීමද උපදවන ලද කුසලයන්ගේ වැඩිවීමද සිත නීවරණයන්ගෙන් පිරිසුදු කර ගැනීමද යන මේවා සියලු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. ඉවසීම නැමැති ශාන්තිය උතුම් වූ තපසකි. බුදුවරු නිවන උතුම් කොට ප්‍රකාශ කරති. අනුන් නසන්නා පැවිද්දෙක් නොවේ. අනුනට පීඩා කරන්නා මහණෙක් නොවේ. අනුනට හිංසා නොකිරීමත් ප්‍රාතිමෝක්ෂ සංවරයත් ආහාරයේහි පමණ දැනගැනීමත් දුර පිහිටි වන සෙනසෙනෙහි නොඇල්මත් අෂ්ට සමාපත්තෙන්හි යෙදීමත් යන සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි මහා කස්සප හිමි එම විස්තරය අවසන් කරත්ම නුගගසේ අතු අතරින් hama එමින් තිබූ මද පවන නතර වෙයි සියල්ල නිහඬයි හදිසියේම රහතුන් වහන්සේලාට හැඟෙන්නේ අවට පරිසරයේහි වෙනසක් වූ බවයි. ඔවුන් එකිනෙකා දෙස බලන්නේ ප්‍රීතිමත් හැඟුමකිනි. රහතුන් වහන්සේලා බුදු හිමියන්ගේ ප්‍රඥාව, මහා කරුණාව හා දයාව ගැන සිතමින් සතුටු වෙති. මද වේලාවකට පසු මහා කස්සප හිමි යලිත් කතා කරයි. ඉතින් රහතුන් වහන්සේලා සැටනම ඉසිපතනෙන් පිටව ගියා. වැඩිකල් නොයා ඔවුන් මහානදම් පිරුමට සුදුසු අයත් ශාසනයේ උපසම්පදා වීමට සුදුසු අයත් බුදුන් වහන්සේ වෙත කැටුව ආවා. ඇතැම් විට ඊතා දුර බැහැර යා යුතු වූ නිසා භික්ෂුන් වහන්සේලාසේම ශාසනයට ඇතුළු වන්නට ආ අයටත් දැඩි මහන්සිය දැනුණා. හුදකලාව භාවනානුයෝගීව වූ බුදුන් වහන්සේ මේ ගැන සිතා බලා මේ දුර බැහැර ගමන් කිරීම වැළැක්වීමට භික්ෂුන් වහන්සේලාටම ඒ ඒ ප්‍රදේශවලදීම අන් අය උපසම්පදා කිරීමේ අවසරය දීමට තීරණය කළා. එසේ කිරීමට උපදෙස්ද දුන්නා. මේ සම්බන්ධයෙන් හිමියන්ගත් පියවර උපාලි හිමියන් විස්තර කර දෙනවාද. එසේමයි බුදුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ කීවා මහණෙනි අද පටන් ඔබලා ධර්මය දේශනා කරන්නා වූ ප්‍රාන්තවල හා පළාත්වල ගිහියන් ශාසනයට ඇතුළත් කිරීම හා උපසම්පදාවෙහි පිහිටුවීම ඔබ සැමට බාර දෙනවා ඒ සඳහා කටයුතු පිළිවෙත් මෙසේයි පළමුව හිස හා රැවුල් කෙස් බාන්න කහ සිවුරු අඳවන්න එක් සිවුරක් වම් උරේන් දමා අන්දවන්න. ඊළඟට මහාන වෙන තැනැත්තා භික්ෂූන්ගේ දෙපා වැඳ নমස්කාර කළ යුතුය. අනතුරුව පහත සඳහන් පරිදි තිසරණ සරණ යා යුතුය. මම බුදුන් සරණ යමි. මම දහම් සරණ යමි. මම සංඝ සරණ යමි. දෙවනුවද මම බුදුන් සරණ යමි. දෙවනුවද මම දහම් සරණ යමි. දෙවනුවද මම සංඝ සරණ යමි. මම තෙවනුවද බුදුන් සරණ යමි. මම තෙවනුවද දහම් සරණ යමි. තෙවනුවද සංඝ සරණ යමි. මේ ආකාරයට ශාසනයට ඇතුළත් වීම බුදුන් වහන්සේ අනුමත කළා. යැයි උපාලි හිමි පවසයි. බුදු හිමියන්ට කරදර කරන්නට මාරයා යලිත් ආවේ මේ කාලයේ නොවේද? පොන්න හිමි අසයි. "ඔව්, එසේමයි. దేవතාවක්ම. ඒ దేవතාවේදීම මාරයා සම්පූර්ණයෙන්ම පෙරදී පලා ගියේ ඊටාම කලකිරීමෙන්. දෙවෙනි වතාවේ ඔහු වැළපුණේ බුදු හිමියන් සැබවින්ම තමා කවුද යන වග දැනගත්තාය කියමින් මාරයා වෙන යහපත් කාර්යයකට තම ශක්තිය යොදා නොගැනීම තමා නරක. බක්කුල හිමි පවසන්නේ සිනාවකිනි. ආනන්ද හිමියනි බුදුරජාණන් වහන්සේ උරු වේලාවට වැඩියේ කොයි කාලයේද? සෝපාක හිමි විමසයි. බුදු හිමියන් කොයිතරම් කාලයක් බරණැස වැඩ සිටියාදැයි මා හරියටම දන්නේ නැහැ. නමුත් වස්සාන ඍතුව අවසන් වන තෙක් බව නම් මා දන්නවා. අන්තිමේදී උන්වහන්සේ පාත්‍රයත් රැගෙන තනිවම උරුවෙල් ජනපදයට ගමන ආරම්භ කළා. වරක් යනමග උන්වහන්සේ වන දහනක භාවනා කරන්නට නතර වුණා. උන්වහන්සේ මෙසේ භාවනා කරන අතරේ බද්ධිය වග්ගිය කුමාරවරුන් 30 දෙනෙක් වනයේ ඇවිද එමින් කතා කරන හඬ ඇසුණා. ඒ අය කුඩා වියේ පටන්ම සුමිතුරෝ ඔවුන්ගේ සිරිතක් තමා මෙසේ එකතුව විනෝද වීම. මෙයින් කුමාරවරු 29 දෙනෙක්ම තම බිරිඳත් කැටුව ආවා. අවිවාහක කුමාරයා ගණිකාවක් කැටුව ආවා. හැම දිනාම කමින් බොමින් සතුටු වෙන අතරේ අර අபிසාරිකාව වටිනාම දේවල් සොරකම් කරගෙන වනයේ මැදින් පලා ගියා. කුමාරවරු ඈසොයමින් වනය දෙවනත් කරන්නට වුණා. වේගෙන් හුස්ම හෙළමින් හතියරමින් මේ අය බුදුන් වහන්සේ ළඟටම ආවා. ගරු තාපසතුමනි මේ අවට ගැහැණියක් දුටුවාදැයි ඔවුන් විමසුවා. බුදුන් වහන්සේ සන්සුන්ව මොවුන් දෙස බලා කුමාරවරුනි ඔබ වැනි තරුණයන්ට ගැහැණියක් මොකටද කියා විමසුවා ඔවුන් කඩිනමින් තේරුම් කළා තමන් ආ විනෝද ගමනත් අபிසාරිකාවගේ සොරකමත් ගැන බුදු හිමියන් දේශනා කළා කුමාරවරුනි ඔබලාගේ මතය අනුව වඩාත් හොඳ ඔබලා ගැන සෙවීමද නැතිනම් ගැහැණියක් ගැන සෙවීමද කියා ඔවුන් එක්ව පිළිතුරු දුන්නා ගරු තවුසානනි අපවම සොයා ගැනීම වඩාත් හොඳයි කියා මෙවිට බුදුහිමියන් පැවසුවා කුමාරවරුනි හිඳගන්න බුද්ධ වූ මම ඔබලාට ධර්මය උගන්වන්නම් කියා එසේමයි බුදු පියාණන් වහන්සේ කියා කුමාරවරු පිළිතුරු දුන්නා. නිසියාකාරව බුදුහිමියන් වැඳ ගෞරව දැක්වුවාට පසු බද්ධිය වග්ගිය කුමාරවරුන් 30 දෙනා බුදු හිමියන්ගේ ධර්මයට සවන් දුන්නා. උන්වහන්සේ අන් අයට ඉගැන්වූ වාසේම දානය, සීලය ගැනත් පසිදුරන් පිනවීමෙන් ලැබෙන හිස් අසතුටුදායක ක්ලේශයන් ගැනත් නික්මනේහි ඇති වැදගත්කමත් ඔවුන්ට වටහා දුන්නා. තවද අනුන්ගේ නොසරුප් බස් හා අනුන් කළ නොකළ දෑත් නොසෙවිය යුතුය. තමා කළ නොකළ දෑ පමණක්ම සෙවිය යුතුයයි කියාත් උන්වහන්සේ පැවසුවා. මේ දේශනයට සවන් දෙන අතරේ මේ කුමාරවරුන්ගේ මනස් පැහැදිලිව සංසුන්ව සියලු බැඳීම් වලින් මිදී උනන්දුව සතුට නිර්මලත්වය නිරවුල් වුණා. අනතුරුව බුදුන් වහන්සේ ඔවුන්ට චතුරාර්ය සත්‍ය කියා දුන්නා. බොහෝ කුමාරවරුන් සෝවාන් වුණා. තවත් අය සක්‍රුදාගාමි වුණා. තවත් කිහිප දෙනෙක් අනාගාමි ඵල ලැබුවා. මේ ලද අලුත් ආධ්‍යාත්මික තත්වයෙන් ඊටාම ප්‍රීතියටපත් වූ කුමාරවරුන් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ හමුවේම අපට භික්ෂූත්වයට පත්වෙන්නට අවසර දෙනු මැනවයි ඉල්ලා සිටියා බුදුන් වහන්සේ එකඟව ඒහි භික්ෂු භාවයෙන් ඔවුන් පැවිදි කළා ඔවුන්ට දුකින් මිදී නිවන් සුවපතා නොපමාව කටයුතු කරන්නැයි අවවාද දුන්නා ආනන්ද හිමි සිය කතාව අවසන් කරයි. සමාවෙන්න වන දහනේ දමාගිය බිරින්දෑවරුන් විසි නවදිනාට සිදූජයේ කුමක්ද බක්කුල හිමි විමසයි. පුන්න හිමි පිළිතුරු දෙයි. බුදු හිමියන් මට වරක් දේශනා කළේ ඒ කුමාරිකාවන් උන්වහන්සේ වෙතට ආබවයි. ඔවුන්ද තිසරණ සරණ ගොස් උපාසිකාවන් වුණා. ඔවුන් පෙරලා තම තමන්ගේ නිවහන්වලට ගොස් අභිනිෂ්ක්‍රමණය කළ තම සැමියන්ට කැපවීමෙන් උදව් කළා. අවස්ථා ලද හැම විටම සංඝයා වහන්සේලාගේ යහපතට ඔවුන් කටයුතු කළා. තවත් මද වේලාවකින් අපේ සාමාන්‍ය රැස්වීම ඇරඹෙනවා. අපි එහි එළඹ සිටිය යුතුය. මේ වැදගත් සාකච්ඡාව මගේ කුටියේ ඉදිරියට කරමු. මට හැඟෙන්නේ දැන් අප කතාවට මා එළඹෙන වේලාවයි කියා මහා කස්සප හිමි පවසයි. එය සතුටුදායක වෙන බව නම් නිසකයි. රහතුන් වහන්සේලා රැස්වීම් ශාලාවට පියනගන්නේ සංඝ සමාජයේ ආරම්භය ගැන වඩාත් දැනුමක් රැස් කරගෙනයි. මේ බොහෝ දෙනා එහි දෙටු සමාජිකයින්ය. මේ උදෑසන නුගසෙවනේ සිටියදී ඔවුන් තුල ඇතිව ඇත්තේ Taman ඔසවා යන දජය පිළිබඳ වඩාත් ඇගීමකි. ඔවුන් මේ ලොව හැරගොස් බොහෝ කාලයක් ගත වුණත් මේ දජය මෙසේම එසවි තිබෙනු ඇත.